کو شاعر نہ کہو میر کے صاحب میں نے درد و غم کتنے کیے جمع تو دیوان ناز کی اس کے لب کی باہر سینما میں رسوت کریں میر کی ڈابریا مدرسہ چلی مدرسہ خدا کی دھاگے نہ අද මේ චිත්‍රපට නාමාවලිය දිහා බලාගෙන හිටියාද ගීත තෝරලා තියෙන අන්දාස් ආකාශ්දීප් භාෂේ දිල්ලිනාතන් චේල ඒ වගේම ඒකි රොඩිකි ශාෂා प्यार की कहानी ආවාරා වගේ තාම ජනප්‍රිය වුණු චිත්‍රපටවල ගීත තමයි තියෙන්නේ. ඉතින් මේ ගීත පෙළ මතක් වෙනකොට අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඔබටත් සතුටු වෙන්න පුළුවන්. මොකද ඔබ ඉල්ලපු ගීත තමයි මේ හැම එකක්ම ಭಾರತ සිනමාවෙන් අපේ උපුටාගෙන ඒ මුල්ම රසය සමග විඳින්න ලබා දෙන්නේ. ඉතින් මధుර සංජීව වැඩසටහන ආරම්භ කරපු මොහොතේ බොහොම සතුටින් ආරාධනා කරන ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත් අපිව රස වින්දනය කරන ආදරණීය මිතුරන්ට. මිතුරන් ඉතින් ඔබේ ගීතය අද තියෙනවා. ඒ විශ්වාසයෙන් අපිව ගාව ඉන්න අනිත් අයටත් ඒ රසය මිහිර විඳ ගන්න බාධාවක් නැහැ කියලායි මා විශ්වාස කරන්නේ. එහම් අපි වැඩසටහන ආරම්භ කරන්න අද තෝරාගන්නේ 1949 පෙර ගත වුණු අන්දාස් චිත්‍රපටයේට ලතා මංගেশකර ගායනා කළ ගීතයක්. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරනවා මෙහබුබ් ඛාන් සංගීතවත් කළා නෞෂාද් ගීපද රචකයා මජ්රු සුල්තාන්පුරි ලතා මංගেশකර් මේ ගීතය ගායනා කරනවා නර්ගිස් වෙනුවෙන් චිත්‍රපටයේ අන්දාස් ඊළඟට යන්නේ ධර්මේන්ද්‍ර රංගපාන චිත්‍රපටයේ ගීතයක් අහන ඔහු තමයි මේ හින්දි සිනමාව තුළ එතෙක් මෙතෙක් සිටි කඩවසම්ම නළුවා කියලා තමයි බොහෝ දෙනෙක් හඳුනාගන්නේ. ඒ වගේම ඇක්ෂන් කිංස් ක්‍රියාදාම රාජු විදිහට ඔහු ಭಾರತ සිනමාවේ ප්‍රකට වුණු රංගන ශිල්පියා 1935 වසරේ දෙසැම්බර් මාසයේ 8 වෙනිදා තමයි ඔහු උපත ලැබී ධර්මේන්ද්‍ර සමගින් නන්දා රංගපාන 1965 වසරේ තිලගත වුණු ආකාශ් දීප් චිත්‍රපටයේ ගීතයකට අපි යන්නේ. නිෂ්පාදනය කරන්නේ රංගම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා පානි මජුම්දාර් සංගීතවත් කලා චිත්‍රගුප්ත ගීපද රචකයා මජ්රු සුල්තාන්පුරි මේ ගීතය ගායනා කරන මොහම්මද් රෆී චිත්‍රපටයේ ධර්මේන්ද්‍ර වෙනුවෙන් है to you. මෙතරණී මේ තමන්ගේ සිනමා ජීවිතය තුළ රඟපාපු චිත්‍රපට සංඛ්‍යාව 6යි. හැබැයි මේ චිත්‍රපට 6ම ආදායම් වාර්තා බිඳහෙළමින් පෙරගත වූ නිසාම ඇය ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත් වුණා විතරක් නෙවෙයි රුවැත්තියක් විදියටයි බහාත සිනමාවේ අපි හඳුනාගෙන තියෙන්නේ. ඇය තමයි කල්පනා කාතික්. කල්පනා කාතික් දේවානන්ද රංගපාන 1951 වසරේ තිරගත වුණු භාෂී චිත්‍රපටයේ ගීතයක් මේ. නිෂ්පාදනය කරන්නේ දේවානන්ද වාසී අධ්‍යක්ෂකවරයා ගුරුදත් සංගීතවත් කලා සචින් දේවබර්මන් چکیا شاہر لدھیان کر آج کی رات پیا 22863600 22863600 අපේ දුරකථන අංකත් ඔබට මේ වෙලාවෙ වෙන් කරලා තිබෙනවා. කතා කරන්න අපේ වැඩසටහන පිළිබඳව අදහස් සමග ඒ වගේම ඔබ කැමති ගීත තියෙනවා නම් අපිට මතක් කරන්න පුළුවන්. එහිදී විශේෂයෙන් මතක් කරන්නට ඕන ඔබ කෙටියෙන් පැහැදිලිව චිත්‍රපටයේ මොකක්ද ගීතය මොකක්ද කියලා නම් කරන්න. අපිට ඒ විදිහ පහසුවේ ඔබේ ගීත තෝරා ගන්න ලිපි තැපල්පත් එවද්දිත් ඒ කාරණේ මතක් කරන්නට ඕනේ. එහෙම පැහැදිලිව ලියලවන නිෂ්පාදක මధుරසංගලේ රණිකිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල කියන අපේ ලිපිනයට අපි ඊළඟ ගීතය ඊටාම් රසවත් ගීතයක් බවට පත් වේවි. සලාත් මහමුත් මේ ගීතය ගයන්නේ ඔහු රංගන දායකත්වය ලබා දෙනවා ශාමා සමග මේ චිත්‍රපටයේ දිල්ලි නාදන් චිත්‍රපටයෙන් අපි ගීතය තෝරාගන්නේ 1953 වසරේ පෙරගතමුණු. දැන් සලාත් මහමුත් ඇත්තටම රංගනයෙන් දස්කම් පෑ ගසල් ගී රජු විදියට තමයි ಭಾರತ සිනමාවේ අපි හඳුනාගෙන තියෙන්නේ. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය වෙන්නේ කාද චිත්‍රපට වෙනුවෙන් අධ්‍යක්ෂකවරයා ඒ.ආර්. කාද සංගීතවත් කළා ගුලාම් මොහම්මද් ගීත රචකයා ශකීල් බගාමි මේ ගීතය පලාත් මෙහෙමුද් චිත්‍රපටයේ පලාත් මෙහෙමුද් වෙනුවෙන් ගායනා කරන්නක් තරම් රසවත් ගීතයක් දෙන්න. මෙවැනි ගීත තමයි අපි නිරන්තරයෙන් ඔබට රසවින්දනය කරන්න ලබා දෙන්නේ ಭಾರತ සිනමාවේ රසය විදිහට මధుර සංජලි වැඩසටහනේ. ඉතින් මේ රසයට තමයි හැමදෙනෙක්ම පෙම්බදින්නේ. අපි ඊළඟ ගීතයට යනවා. ඒක තීලඩි චිත්‍රපටයේ ගීතයක් අපි තෝරාගෙන තියෙන 1949 තිරගත වුණු මොතිලාල්. මොතිලාල් කිව්වම මේ දිලින් දෙකු වී මියගිය හින්දි තිරයේ වීරයා විදිහට තමයි මෝතිලාල් පිළිබඳව ගොඩක් දෙනෙක් කතා කරන්නේ විශේෂයෙන්ම 1930 දශකයේ සිනමාවට පිවිසලා දක්ෂ රංගන ශිල්පියෙකු බවට පත් වෙමින් හින්දි තිරයේ මෙතෙක් සිටි හොඳම මේ අර ස්වභාවික රංගන ශෛලීන් සතු සිනමා ශිල්පියෙකු විදිහට තමයි ඔහු ප්‍රකට වන්නේ 1910 වසරේ දෙසැම්බර් මාසයේ 4 වෙනිදා ඔහුට ලැබුණා. මොතිලා සමග මිනෂොරේ මේ චිත්‍රපටයේ සංගායකත්ව ලබා දෙන්නේ. චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන්නේ රූපකේ ෂෝරේ සංගීතවත් කලා විනෝද් ගීපද රචකයා අසීස් කශ්මීරි ගීතේ ගායනා කරනවා ලතා මංගেশකර සමග මොහම්මද් රෆී මෝතිලාන් සහ මීනා ෂෝරේ වෙනුවෙන් حال دل یا حال جگر کچھ نہ پوچھئے عجیب کچھ نہ پوچھئے کس جا لگا تیر نظر کچھ نہ پوچھئے عجیب کچھ نہ پوچھئے رک گئی ہے مل کے نظر کچھ نہ پوچھیے کچھ نہ پوچھیے بس اتنا یاد ہے بس اتنا یاد ہے نظر ملی نظر سے نظر ملی کیا کچھ ہوا ہے دل پہ اثر کچھ نہ پوچھیے جی بس کچھ نہ پوچھیے پوچھیے ابحال پوچھیے بس نہ سنیے لتا سہاں روپیے گیت ہے අපි ඊළඟට අද මధుර රසායනජලි වැඩසටහනින් තවත් ලතා මංගেশකර් ගායනා කරපු ගීතයකට ඔබ වරගෙන යන්න කැමතියි. ඒ තමයි 1958 තිරගත වුණු චේල චිත්‍රපටයේ ගීතයක් විදිහට. මේ චිත්‍රපටයේ මේ කාමිනී කෞශල් සමග රඟපාන්නේ ශෝරත් මෝදි. දැන් කාමිනී කෞශල් පිළිබඳව කතා කරද්දී ඇය ಭಾರತ සිනමාවේ දක්ෂ චරිතාංග නළුවෙකු වන දිලීප් කුමාර් තම ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථයේ එක්තරා නිලියක පිළිබඳව සටහන් කර තිබෙන්නේ ඇය තම ප්‍රථම ප්‍රේමය වග කොහොම වුණත් කාමිනී කෞශල් රංගන දායකත්වය ලබා දෙන්නේ මේ ගීතයයි අපි ඔබට රසවින්දනය කරන්න ලබා දෙන්නේ 1958 ජේල නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ සෝරබ් මෝදි සංගීතවත් කළා මදන් මෝහන් දීපද රචක රාජේන්ද්‍ර ක්‍රිෂන් ගීත රස විඳමින් අපි තවත් ගීතයකට ඔබව රැගෙන යන මොහොතේ විශේෂයෙන් අපේ දුරකථන අංක දෙක මතක් කරනවා. මොකද ගොඩක් දෙනෙක් අපිට කතා කරන්නේ කැමැත්තෙන් ඉන්නවා මේ ගීත පිළිබඳව සහ අපේ වැඩසටහන පිළිබඳව කතා කරන්න. 066 22 0662683601 බලියනවා නම් නිෂ්පාදක මధుර සංජලි රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල අපේ ලිපිනේ අපි යන්නේ ශාස්ත්‍ර චිත්‍රපටයේ ගීතයකට 1951 තිරගත වුණු ලලිත් මහතා මේ දේවානන්ද සමග නිම්මි තමයි රඟපාන්නේ. ඔබ දන්න නොමියන පෙම්වතා කියන නාමය තමයි පුට හිමි ಭಾರತ සිනමාවේදී විශේෂයෙන්ම දේව් ආනන්ද දේව් ආනන්ද 1923 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වෙනිදායි උපත ලැබුවේ. GP සිප්පි නිෂ්පාදනයක් ෆාලි මිස්ත්‍රි අධ්‍යක්ෂණයක් සංගීතවත් කලා සචින් දේවබර්මන් ගීත රචකයා රාජේන්ද්‍ර ක්‍රිෂන් සංදයා මුකල්ජි මේ ගීතේ ගායනා කරනවා නිම්නි වෙනුවෙන් සාසා චිත්‍රපටයේ තිබුණත් මේක ඉතිහාසය කරනකොට මම හිතන්නේ හැමෝටම එය ඔප්පු වෙන්නට ඇති. හරි අපි 1951න් යමු දැන් 1971 වසරට අමිතාබ් බච්චන් සමගින් තනූජා තමයි මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ ප්‍යාර් කී කහානි චිත්‍රපටයේ ගීතයක් අපි තෝරාගෙන තියෙන්නේ රස විඳමු බලන්න මේ ගීතය ගොඩක් දෙනෙක් අපේ නිදීම් කරපු ගීතයක් වුණා අද ඔබට අපි අහන්න ලබා දෙනවා සුන්දරලාල් නාථා නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළේ රාවි නාගයියා سنگیت وقت کلا راہ دیو بہمن گیپد رچ کیا آنند بخش محمد رفیق نے گیتے گانا کروا امیتابھ بچن کو دنیا میں تم نہیں अदाय ගොඩක් තියෙනවා අපේ එල්ලීම් සහ ඔබ ලබා දුන්නු ලිපිවල. නමුත් කාල වේලාවත් එක්ක අපිට තව එක ගීතයක් අදහන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතිරි ගීත අනිවාර්යයෙන්ම අපි ඉදිරිසත් විරෝධී ප්‍රචාරය කරනවා. ඒ නිසා අමනාප නොවන්න අප සමග ආවර චිත්‍රපට ගීතය ගැන 1951 තිරගත වුණු රාජ් කපූර් නර්ගිස් රඟපාන මේ චිත්‍රපටයේ ගීතය නතා මංකේෂ්කර්ගේ හඬින් රස විඳින්න පුළුවන් ඊටාම මෙහෙර ගීතයක්. නිෂ්පාදනයේ කොට අධ්‍යක්ෂණය කළේ રાજ કપૂર સંગીત કલા પદ્મશ્રી શંકર સાથ જયકિશન ગીત રચકા હસરત જયપુરી ලතා මංගেশකර් ගීතේ ගායනා කරනවා නර්ගිස් වෙනුවෙන් චිත්‍රපටයේ එසේනම් මිතුරනි ඔබ අදහස් සමග ඔබ කැමති ගීත අපිට ලියන්න පිළිවන් අපේ ලිපිනියත් මතක් කරන වැඩසටහන සමග යන පෙර නිෂ්පාදක මදුරසංජලි රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල නිෂ්පාදක මදුරසංජලි රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන්. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපුකොටුව.